තෙරුවන් සරණයි. අද කතා කරන්න හිතුවේ මේ දුක් සම්බන්ධයෙන් තියෙන අපේ බෞද්ධ මිනිස්සු අතර ප්‍රසිද්ධම කතාවක් ඇතුළේ සැඟවුණු රහසක් ගැන. අපේ මිනිස්සු ගොඩාක්ම බයයි පටාචාරාවගේ කතාවට. එතුමියගේ ජීවිත කතාවට පුදුම බයයි සහ මේ සම්ප්‍රදායානුකූල ධර්මයක් ඇතුලේ හිරවිලා ඉන්න මිනිස්සු දකින්නේ ඒක හරි සාපයක් විදියට ඒක නොඇසිය යුත්තක් විදියට ඒක කිසිවෙකුට සිදු නොවිය යුත්තක් විදිහට පටාචාරාවට වුණත් ඇයගේ දෛවයේ ඇයට ඒ විදිහට සිදු නොවිය යුතුයි වගේ තමයි අපේ මිනිස්සු හිතන්නේ. නමුත් මේක අස්සේ මේ වගේම කතාවලට මේ වගේම ඉරණම් වලට අපිටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එච්චරටම නැතත් එච්චර අඩුවෙන් වුණත් ඒකක් හස්සේ සැඟවුණු රහසක් තියෙනවා. ඒක මෙතුමියගේ ජීවිතෙන් එළියට ආපු හැටි තමයි අද මේ කියලා දෙන්නේ. කතා කරන්නේ. ඇයි මිනිස්සු මේ මේක ප්‍රතික්ෂේප කරන්නේ මොනතරම් මුලාවක් නිසාද මේක ප්‍රතික්ෂේප කරන්නේ සහ ඒගොල්ලන්ට නොදකින්න නොදකින පැත්ත, නොපෙනෙන පැත්ත තමයි අද කතා කරන්නේ. එතකොට බලන්න චුට්ටක් කල්පනා කරලා පටාචාරාව කියන්නේ මේ සිටු පවුලක එකම කුමාරිකාව එකම ගැහැණු ළමයා. ඇය උඩුමහන් තලයක බොහොම ආරක්ෂිතව සැප පහසුව හැදිලා තියෙනවා. එතකොට චුට්ටක් හිතන්න එයාගේ සැපවත් ජීවිතය ගැන, එයාගේ මානසිකත්ව ගැන, එයා මේ දුකක් කියන එකක් අත්දකලවත් නැහැ. අතට පයට වැඩකාරයෝ ඉන්නව හැමදේම ළඟට හම්බ වෙනවා. මලක් වගේ තමයි හැදිලා තියෙන්නේ. එහෙම හැදුණු ඇයට ඒ සිටු මාලිගයේම ඉන්න 16ක් එක්ක බැඳෙන්න තරම් ඒ ඒ බැඳීම කොයිතරම් බලවත් වෙන්නේ නැද්ද කියලා හිතන්න. මෙච්චර ධනයක් තියෙන මෙච්චර හොඳ කුලයක් තියෙන මෙච්චර හොඳ රූපයක් තියෙන හැම පහසුවක්ම තියෙන ඇගේ හිත මේ වැඩකාරකමට ඉන්න කොල්ලෙක් ගැන මේ දාස කොළුවෙක් ගැන හිතෙන්න මෙච්චරටම බැඳෙන්න හැමදේම අතෑරලා පැනලා යන්න තරම් හිතෙන්න ඇයගේ මනසේ කොච්චර ලොකු බැඳීමක් තියෙන්නේ නැද්ද මේ ආදරය කියන එකට මේක බේස් වෙන්නේ රාගයනේ. ඔව් තණ්හාව හරහානේ මේක එන්නේ. එතකොට මේ බැඳීම කොයිතරම් බලවත් විදිහට එන්න ඇතිද? ඇයි එහෙම බැඳීමක් ඇති උනේ ඔහු කෙරේ? අපි නම් කියයි වර්තමානයේ ප්‍රසිද්ධ බණවල නම් කියයි මේක සංසාර ප්‍රේමයක්. ඕක තමයි පතාගෙන ආපු හැටි. ඕකෙන් වෙන්නේ අපි නිකාං මුලා වෙන එක. හරි ඒක සංසාර ප්‍රේමයක් කියමුකෝ. සසර පතාගෙන ආපු එක කියමුකෝ. අපි මේ යන්නේ ඒක ඇස්සේ හැංගුණු රහස. ඇය ඒ සංසාර ප්‍රේමය හරහා නිවීමට ගිය හැටි. අපි එහෙම හිතමුකෝ මේක සසර ප්‍රේමයක් කියලා. මොකක් හරි ගමක් නැහැ. ඔන්න බැඳුනා. බැඳුනාට පස්සේ බලන්න ඇය තමන්ගේ කුලය, තමන්ගේ ධනය, තමන්ගේ තරාතිරම, තමන්ගේ දෙමව්පියෝ, තමන්ට තිබුණු පිළිගැනීම සමාජයේ හිතන්නේ ඒ වගේ පවුලකට කොච්චර පිළිගැනීමක් තියෙන්නේ නැද්ද? ඒ සියල්ල පාවා දෙන්න පුළුවන් වුණා ඇයට අර 16 කෙරේ තියෙන බැඳීම වෙනුවෙන්. සියල්ලම පාවා දුන්නා. පාවා දීලා ඔහු වෙනුවෙන් දුක් විඳින සූදානම් වුණා. ඇය නොදන්නවා නෙමෙයිනේ. මේ 16 එක ගියොත් මට මේ සැප සම්පත් නැති වෙනවා. මට දැලිකුණු ගාගෙන ඉන්න වෙන්නේ. මට හම්බ කරන්න වෙනවා. මට දුක් විඳින්න වෙනවා. මට සෑහෙන අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. සැප නැහැ. එතකොට මේ හැමදේම එයා දරා ගන්න ලෑස්ති වුණා. මේ 16 ගැන තියෙන බැඳීම වෙනුවෙන්. එච්චරටම මේ බැඳීම් කියන එකට ඇයගේ හිත කෑදරයි. ඔන්න මම මම මේ ඉස්මතු කරන්න හදන්නේ මේක ඇස්සේ හැංගුණු දේවල්. ඇයගේ හිත කොච්චර මේ බැඳීම් වලට කෑදරද කියනවනම් අර සියලු සැප පාවා දෙන්න ලෑස්ති. අපිත් එහෙම කරන වෙලාවල් තියෙනවා. එතකොට අපිට මේ වගේ කතාවක් මතු පිටින් ඉඳලා බලන අපිට හිතෙන්නේ මේක මහා මෝඩ වැඩක් නේ. මේ කෙල්ල කොච්චර මෝඩයිද මේ වගේ කෙනෙක් එක්ක ගිහිල්ලා මේ වගේ දුකක් විඳින්න තීරණය කරේ කියන එක අපිට පේන්නේ මහා මෝඩකමක් වගේ. ඇයට ඒක පේන්නේ ආදරේ වගේ. ඒක තමයි ජීවිතේ වගේ. හැබැයි මේ දෙකටම යටින් ඇයටත් නොපෙනෙන අපිටත් නොපෙනෙන, ඇයත් නොදන්න, අපිත් නොදන්න දෙයක් ඒ කතාවට යටින් වැඩ කරා. අන්න ඒක තමයි අපි හොයාගන්න ඕනේ. අපි මේ මතු පිටින් කතාව තමයි බලන්නේ. ඇත්තටම ඇයටත් නොදැනෙන, අපිටත් නොදැනෙන, නොතේරුණ මේ කතාවට යටින් වැඩ කරපු දේ තමයි ඇය මේ යන්නේ නිවීම කරා. අවබෝධය කරා. හැබැයි මේක ඇය නිවන් දැක්කා කියලා අපි දැනගෙනවත් අපේ මිනිස්සු එක බාර ගන්න ලෑස්ති නැහැ. කොහොමද මේ නිවීම කරා ඇය ගියේ කියලා අපි දැන් බලමු. සමහර වෙලාවට එතකොට හිතෙන්න පුළුවන් ඔයගොල්ලන්ට මෙච්චරම දුක් විඳින්න ඕනද නිවන් දකින්න ඕක නැතුව නිවන් දකින්න බැරිද අපිට ඕනි ඕනි විදිහට නිවන් මග යන්න බෑ අපි අපි සංසාරේ වපුරපු දේවල් ටිකක් තියෙනවා අපි සසර කරපු දේවල් ටිකක් තියෙනවා අපේ මනසේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන විදිහක් තියෙනවා අපේ මනසේ කෙලෙස් තියෙන ලෙවල්ස් තියෙනවා මට්ටම් තියෙනවා ඒ අනුව තමයි මේක තීරණය වෙන්නේ අපි බලමු කොහොමද මේක උනේ කියලා එතකොට ඇය මේ 16 එක්ක ගිහිල්ලා පුංචි පැලක සමහර වෙලාවට නිදා ගන්න ඇත්තේ බිම පැදුරක් වෙලාගෙන හොඳ සැප පහසු ඇඳ ඇතිරිලි තියෙන නැතුව ඇති. නැත්තම් වැල් අඳක නිදා ගන්න ඇත්තේ දුම් ගහන ලිපක ඇයට උයන්න සිද්ධ වෙන්නේ නැති ඇයට උයලා දෙන්න වැඩකාරයෝ නැහැ. අද වගේ සැප පහසුවට උයන්න පහසුකම් නැහැ. ඇය මේ ලිපක දුම් ගගහ තර ලිපක උයන්න නැති. සීටු මාලිගයක වගේ ප්‍රණීත භෝජන මහා ගොඩක් තියෙන නැතුව ඇති. එක එළුවකින් එළවලුවකින් දෙකකින් කෑම කාලා යැපෙන්නේ නැති. ඊට පස්සේ ඇයට අඳින්න සිටුමාලිගයක වගේ හොඳ සැප සම්පත් සහිත ඇඳුම් නොතිබෙන්නේ නැති ආභරණ නොතිබෙන්නේ නැති එය මේ සාමාන්‍ය ගැහණියක් අඳිනවා වගේ අඳින්නේ නැති අතට පයට පාවහන් නොතිබෙන්නේ නැති ඇගේ සුකුමාල දෑත් දෙපා වලින් ඇයට වැඩ කරන්න සිද්ධ වෙන්නේ නැති ඒවා මුලින් බොහොම වේදනාකාරී වෙන්නේ නැති මේකට පුරුදු වෙනකන් එහෙම කෙනෙකුට අමාරුයිනේ අවුවෙන් වැස්සෙන් සීතලෙන් පින්නෙන් පීඩා විඳින සිද්ධ වෙන්නේ නැති මැසි මදුරුවන්ගෙන් පීඩා විඳින සිද්ධ වෙන්නේ නැති එතකොට මේ මොන දුක වුණත් ඇය විඳ දරා ගන්නවා සැමියා කෙරෙහි තියෙන බැඳීම වෙනුවෙන්. සැමියා කෙරෙහි තියෙන ප්‍රතිභක්තියෙන්. ඇය මේ මෙච්චර සිටු මාලිගයක ඉඳලා ඇවිල්ලා මේ ස්වාමියාත් එක්ක මෙහෙම දුක් විඳිනකොට ඇයට හිතුනේ නෑ මේ මොන දුකක්ද මම විඳින්නේ මීට වඩා සැප තියෙන කෙනෙක් එක්ක මට යන්න තිබුණා නම් කියලා වෙන පිරිමෙක් එක්ක අනියම් සම්බන්ධකම් හදාගන්න ගියේ නෑ. ඇය ඒ තරමටම මේ 16ට මේ තමන්ගේ ස්වාමියාට බැඳිලා හිටියේ. නමුත් අපි මේ මේ දුක් ගැහැට මෙහෙම විඳින අතරේ පොතේ ලියවිලා නොතිබුණාට එය මේ දුක් විඳිද්දී යම් යම් දේවල් ජීවිතය ගැන තේරුම් ගන්නත් ඇති. ඒක නෑ කියන්න බෑ. ජීවිතය කියන්නේ මොකක්ද? මනසක් වැඩ කරන හැටි. මේක උනේ කොහොමද? මේවා නොතේරී හිටිය කියන්න බෑ. මේක මේ නිකන් සුන්දරව ගලාගෙන ගලාගෙන ගිය කතාවක්ම වෙන්න බෑ. බොහෝ දෑ අය තේරුම් ගන්න ඇති මේ කාලය පුරාවට. ඉතින් එයා මේ හැම දුකක්ම දරාගන්නේ බැඳීම් වලට තියෙන කැමැත්ත නිසා, කෑදරකම නිසා, පෙරේතකම නිසා. බැඳීම් වලට ඇය ලැදි වැඩි. ඒ කෙලෙස්ය බලවත් ඇගේ හිතේ. ඊළඟට බලන්න දරුවෝ ලැබෙන්න ඉද්දී සැමියාට කියනවනේ අම්මා තාත්තා ළඟට යමු කියලා. ආයෙනට සැමියා කියනවා ගියොත් එහෙම අපිට ප්‍රශ්නයක් වෙයි. නමුත් ඇය සැමියාටත් හොරෙන් දෙමාපියෝ ළඟට යන්න හදන්නේ. ඇයට දෙමාපියෝ ගැනත් පවුලේ අය ගැනත් ලොකු බැඳීමක් තියෙනවා. ලැබියාවක් තියෙනවා. නැතුව නෙමෙයි. ඒ නිසා තමයි සැමියාට හොරෙන් එයා යන්න පිටත් වෙන්නේ. ඒ කියන්නේ මේ බැඳීම් වලට එයාගේ හිතේ හරි තියෙනවා ලෙන්ගතුකමක්, ලොකු ලැබිකමක්, ලොකු නැමියාවක්. නැත්තම් හොරෙන්ම යන්න හිතන්නේ නැහැ. ස්වාමියාට හොරෙන් යන්න හිතන්නේ නැහැ. ඊළඟට දරුවෝ ලැබෙනකොට, දරුවෝ ලැබෙන අවස්ථා දෙකේදීම බලන්න අය දරුවෝ රකින්න විදිහ. ඒ රකින්න විදිහෙන් තේරෙනවද ඒ දරුවන්ට කොච්චර බැඳිලාද ඉන්නේ කියලා. ඒ කතාව මම අමුතුවෙන් කියන්න යන්නේ පොතේ තියෙන කතාව. ඒක ASCII හැංගිච්ච එකනේ අපි මේ කතා කරන්නේ. ඉතින් මේ මේ ගැන මේ ඇය වටා ඇගේ ජීවිතේ වටා තියෙන බැඳීම් වලදී ඇය ඇය වැඩ කරපු විදිහ බැලුවොත් තේරෙනවා ඇය බැඳීම් වලට සෑහෙන පෙරේත කෑදර ලැබි චරිතයක් කියලා. ඇය කොච්චර ඒක බරපතලද කියනවා නම් ඒ ඒ බැඳීම් වලට තියෙන ලැබියාව කොච්චර බරපතලද කියනවා නම් ඒ බැඳීම් හරහා බැට කන්නේ නැතුව ඒ කෙලෙසේ කඩන්න බෑ ඇයට ඒ නිසා තමයි ඇගේ දෛවය ඇගේ ඉරණම මේ විදිහට විසඳෙන්නේ. ඇය සිටු කුමාරිකාවක් විදිහටම ඉඳගෙන ඇයට නිවන් දකින්න බැරි එතනට යන්නේ නැත්තේ ස්වභාවිකත්වයේ විසින්ම. එයාගේ සංසාර ගමන විසින්ම තමයි මේක නිර්මාණය කරන්නේ. එයගේ හිතේ තියෙන මේ කෙලෙස් කැඩෙන්නේ නැහැ නිකම්ම. ඇය මේ නිවන් මඟට බැස්සනම් ඒක කැඩෙන්නේ ඇයගේ කන හරහා හොඳ පාරවල් ටිකක් වදින්න ඕනේ. ඒ නිසා තමයි ස්වභාවිකත්වයේ විසින් විශ්වයේ විසින් ඇයගේ දෛවයේ විසින් ඇයව මෙච්චර දුෂ්කර අමාරු පාරක් හරහා අරන් යන්නේ. බැඳීම් කියන්නේ මේ තරම්ම කටුක දෙයක්, දුෂ්කර දෙයක්. ඒව ඇතුලේ හැංගිලා තියෙන මෙහෙම දෙයක් කියලා ඇයට අත්දැකීමෙන් තමයි උගන්වන්න පුළුවන්. ඒකත් මේ ලේසි පාසු අත්දැකීම් නෙමෙයි. උප්පරීමේටම දුක තියෙන දුක තියෙන අත්දැකීම් ටිකක් තමයි ඇයට ගෙනහලා දෙන්නේ. බැඳීම් සුණු විසුණු වෙලා යන අත්දැකීම් තමයි ඇයට ගෙනත් දෙන්නේ. ඇයගේ ස්වාමියා මැරෙනවා, ඇයගේ දරුවෝ දෙන්න මැරෙනවා, ඇයගේ අම්මා තාත්තා සහෝදරයෝ ඔක්කොම මැරෙන්නේ මේ ළඟ ළඟ දවස්වල. ඒක දුරින් දුරින් නෙමෙයි ඒක සිද්ධ වෙන්නේ. ළඟ ළඟ දවස්වල. ඇයි ඒ දුරින් දුරින් වුණා නම් එක බැඳීමක් කැඩුනට පස්සේ, එක බැඳීමක් වෙන් වුණාට පස්සේ ඒ හිත සුවපත් වෙන්නේ කාලය තියෙන අනිත් අයගේ අනිත් අයගේ නාමයෙන්. ඊට පස්සේ තමයි ඊළඟ එක වෙන්නේ. එහෙම නොවුනේ ඇයි? මේ ළඟ ළඟ ළඟ ළඟ ඔක්කොම ජීවිතයකට තියෙන හැම බැඳීමක්ම ඇගේ ජීවිතෙන් ඉවත් වෙලා යන්නේ ඇයට මෙච්චර දුකක් දෙන්නේ. ඒවයි තියෙන අසාරවත් බව, වෙහෙසකර බව, දුක්ඛිත බව, වෙනස් වෙන බව ඇයට පසක් කරලා දෙන්න. ඒ නිසා තමයි ළඟ ළඟම ඔක්කොම ටික සිද්ධ වෙන්නේ. ඉතින් අපිට හිතෙනවා මේක මහා අවාසනාවක්. හැබැයි මේ තමයි වාසනාවේ පාර. ඇය ඇයගේ වාසනාවේ දොර ඇරෙන පාර මේක. අපේ මිනිසුන්ට මේක හිතන්න තියා බාර ගන්න තියා මේක අහන්නවත් කැමති නෑ කාටවත් උනා කියලා. පටාචාරාවගේ කතා වහන්නවත් කැමති නෑනේ අපේ මිනිස්සු. කම්මුලට අතක් ගහගෙන අනේ අනිච්චන් කියාගෙන කතා කරන්නේ. ඒවට තේරෙන්නේ නෑ මේකේ තියෙන වටිනාකම. මේ මේ අත්දැකීමේ තියෙන වටිනාකම ඇය කොහාටද ගියේ කියන එක අපේ මිනිසුන්ට මතක නැහැ. ඇය සසරින් ගෙනාපු ඇගේ දෛවය විසින් ඇගේ ඉරණම විසින් මේ බැඳීම් සහ දුක් අතරින් ඇගේ ජීවිතය අරගෙන යන්නේ. එතකොට තමයි ඇයට මේ බැඳීම් වල තියෙන රිදුම් කන ස්වභාවය දැනෙන්නේ. ඒක විඳින්නේ නැතුව ඇයට ඒක තේරුම් ගන්න බෑ. මොකද ඒ තරමටම අර කෙලෙස් ඇගේ බලවත්. අන්තිමේදී අපි අහලා තියෙනනේ ආ පිස්සු වැටුණා කියලා. ඉතින් පිස්සු වැඩෙන තරමට ඇය බැඳීම් වලට ආස කරලා තියෙනවා. සාමාන්‍යයෙන් බැඳීමක් නැති වුනහම දරා ගන්නම බැරි තැන තමයි පිස්සු වැදෙන්නේ. අපි ඒක සාමාන්‍යයෙන් දන්නවනේ. එතකොට ඇය ආස්වාදයක් විඳිනවා ලොකු බැඳීමක් තියෙනවා. ඒකෙන් තමයි මේ පිස්සු හැදෙන මට්ටමට එනවා කියන්නේ ඒ තමයි ආදීනවය. බැඳීමක තියෙන උප්පරිම ආදීනවය ඇය භුක්ති විඳ මේ ජීවිතේදී. තමන්ගේ සහෘදයන් හිතවතුන් ළඟම අය නැතිවීමේ දුක ආදීනවය අන්තිමට තමන්ට පිස්සු හැදෙන එක පවා ඇය අත්දැක්කා. ඇයි ඒ සිහි විකල් වෙන තරමටම මේ ආදීනව බැඳීම් වල ආදීනව. ඒක දැක්කට පස්සේ තමයි නිස්සරණයට පාර කැපෙන්නේ. එහෙම තමයි ආස්වාද ආදීනව නිස්සරණ කියන ක්‍රමය මේ මෙතඩ් එක භාග්‍යතුන් ආය දේශනා කරපු මේ ක්‍රමය ඇය තමන්ගේ ජීවිතෙන් අත්දැක්ක එහෙමයි. අපි ඉතින් කම්මුලට අතක් ගහගෙන කියන්නේ අනේ පටාචාරාපව් අනේ අහවලා පටාචාරාවක් වුණානේ කියලා මේ වගේ සමාන කතාවක් තියෙන කෙනෙකුටත් අපි කියන්නේ එහෙමයි. මිනිස්සු හිතන්නේ පටාචාරාවට මේ වුණ දේ මහා අවාසනාවක් කාලකන්නිකමක් විදියට. නමුත් මිනිසුන්ට තේරෙන්නේ නැහැ ඒ දුක නිසා තමයි ඇයට නිවන් දොර ඇරුණේ කියන එක. ඒක නොවෙන්න මේසා දුක්ඛිත ඉරණමකට ඇය මුහුණ නොදෙන්න ඇයට කවදාවත් නිවන් පාර මුණ ගැහෙන්නේ නැහැ. නිවන් දොර හැරෙන්නේ නැහැ. නමුත් අපි සාමාන්‍යයෙන් මේ වගේ කතාවක් දකින්නේ නිකන් හුදු කතන්දරයක්. රසාස්වාදයට දෙන කතන්දරයක් විතරයි. ඕක තමයි සම්ප්‍රදායෙන් අපිට කරපු වින්නහිය. අපිට අපේ මනසේ ප්‍රඥාවෙන් දෙයක් විනිවිද දකින්න අපේ මනස ඇරලා දුන්නේ නැහැ. ඇයි ඒ සිහිය පුරුදු කරේ නැහැ. අපි දෙයක් දිහා විනිවිද කාවැදලා බලන්න අපේ මනස පුරුදු කරේ නැහැ. අපි නිකන් මතු පිටින් තමයි දේවල් දැක්කේ. අපිට හිතෙන්නෙත් නැහැ ඒක. ලේසියෙන් හිතෙන්නේ නැහැ කෙනෙකුට. කවුරු හරි කෙනෙක් ගයිඩ් කරන්න ඕනි. කවුරු හරි කෙනෙක් මඟ පෙන්වන්න ඕනි. ඉතින් අපි මේ සම්ප්‍රදායානුකූල ධර්මයේ අල්ලගත්තු නිසා තමයි අපිට මේ වගේ දෙයක් අස්සේ සැඟවිලා තියෙන ජීවිත අර්ථය අපිට මේ දෙයක් අසි සැඟවිලා තියෙන ගැඹුරු අර්ථය අපිට නොපෙනුනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ ළඟට ඇය පිස්සියක් වගේ ගියාට පස්සේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොකක්ද? නැගණියනි සිහි එලවා ගන්න කියලා කියන්නේ. මොකක්ද මේ සිහි එලවා ගන්න කියලා කියන්නේ? මේ මොහොතට එන්න කියලා කියන්නේ. තමන් දැන් ඉන්නේ භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා නිර්වතින් මේ දැන් මෙතන මේ මොහොතට අවදි වෙන්න කියලා කියන්නේ. එතකොට තමයි එයාට තේරුනේ ආ මම ඉන්නේ ඇඳුමක් නැතුව මම ඉන්නේ මෙහෙම මානසිකත්වයක කියලා තේරුණේ. ඒ ඒ වචනේ ඇහෙනකන් අපිට මේක ඒකයි මම කිව්වේ අපිට සමහර වෙලාවල් වලදී අපිට සත්පුරුෂයෙක් ඕනේ මනසට මේක මතක් කරලා දෙන්න. සමහරවිට අපිට තනියෙන් මේක හදාගන්න බෑ. තනියෙන් දැනගෙන හිටියත් මේක ගන්න බෑ. ඒක තමයි භාගතුන් වහන්සේ මේ කරේ. අන්තිමේදී එතුමිය සිහියට පැමිණියා. අන්තිමේදී අපි අහලා තියෙනවා ඒ පැවිදි වෙලා රහත් වුණා. ඒ විතරක් නෙමෙයි. ඇය මේ සම්බුද්ධ ශාසනයේ විනයදර භික්ෂුණීන් අතර අග්‍රස්ථානය පවා ලැබුවා. කොහොමද එහෙම වුනේ? විනයදර භික්ෂුණීන් අතර අග්‍රස්ථානය ලැබුවේ එතුමිය. ඇයි ඒ මේ කෙලෙස් වල උප්පරිමය ස්පර්ශ කරපු කෙනෙකුට තමයි මනසක් වැඩ කරන හැටි තේරෙන්නේ. කෙලෙස් වල උප්පරිම මට්ටම් එයා ස්පර්ශ කරා. රාග ద్వේස මෝහ හැම දෙයකම එතකොට තමයි මනස කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. ඇය ඒකේ ආදීනව දැකලා තියෙනවා. ඊට සාපේක්ෂව තමයි ඇය හික්මෙන්නේ. අපේ මනසේ තියෙන නරක, තුප්පහයි, කඩප්පුලි මේ මේ පැතිකඩ දැක්කහම ඒකේ ආදීනව අපිට පේන්න ගන්නවා. මනස කෙලිසලා තියෙන ප්‍රමාණය දකින තරමට අපිට තේරෙනවා මේකේ වැඩ කරන විදිය. එතකොට තමයි යාට ආදීනව තේරෙන්නේ. ඊට සාපේක්ෂව තමයි අපේ මනස හික්මෙන්න කැමති වෙන්නේ. ඒ කියන්නේ ආදීනව දැක්කට පස්සේ මේක බැට කාලා කාලා කාලා අපිට තේරුණා මෙන්න මේ පාරේ ගියොත් මෙහෙම බැටයක් අන්න වෙනවා. මෙහෙම ආදීනව වෙනවා කියලා ඒක දැනෙන තරමට සාපේක්ෂව තමයි අපි හික්මීමකට එන්නේ. ඒක අත්දැකීමෙන් සිද්ධ වෙන දෙයක්. පොතේ දැනුමින් නෙමෙයි. ඒ කියන්නේ වැඩියෙන්ම වැරදි වුණු කෙනෙකුට වැරදියෙන්ම පව් සිද්ධ වුණු කෙනෙකුට වැරදි වැඩිපුරම වෙච්ච කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා දවසක අනිත් ඔක්කොටම වඩා ඉහළට යන්න. මේ මේ කියන්නේ හිතාමතා වැරදි කරන්න කියන එක එහෙමනම් නෙමෙයි. මේ වගේ වචන අරගෙන අපේ රටේ මිනිසුන්ට වචනයක් එළියට ගිහාම හරීම තකතිරු විදිහට තමයි ඒ ගැන කල්පනා කරන්නේ. හිතනවා ඔය කියන්නේ මෙහෙම වැරදි කරන්නද අර එහෙමද නෑ මේක මොකද මේක අස්සේ සැඟවිලා තියෙන ගැඹුර දන්නේ නෑනේ බොහොම පහළ මට්ටමක ඉඳගෙන තමයි මේවා දිහා බලන්නේ ඒකට විවේචනාත්මකව තමයි බලන්නේ මොකද වර්තමානයේ අපේ මිනිස්සු හැම දෙයක්ම ශ්‍රවණය කරන්නේ අඩුපාඩුවක් හොයන අදහසින් වැරද්දක් හොයන අදහසින් මම තමයි දන්නේ අරකේ මොකද තියෙන අඩුපාඩුව කියලා ඇඟිල්ලක් දික් කරන්නමයි අද මිනිස්සු දේශනා අහන්නේ. නමුත් මේ විදිහට වැරදි වැඩියෙන්ම උණු කෙනෙකුට සියල්ලටම වැඩිය ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට යන්න පුළුවන් වෙන්නේ ඇයි? එයා මනසේ වැටෙන්න පුළුවන් උපරිම අඩිය තේරුම් අරන් තියෙන නිසා. හැබැයි අපි මොකක්ද මේ වගේ තැන්වලදී කරන්නේ? අපි හිතන් ඉන්නේ අපි කරන්නේ අපේ දතකට මැදගෙන බලාගෙන ඉන්න විවේචනය කරන්න. ගරහන්න තමයි අපි බලන් ඉන්නේ මේ වගේ චරිත දිහා. ඇයි මේ වගේ අන්ත අඩියකට වැටිච්චි? දැන් මේ සිටු කුමාරිකාවක් මේ දුප්පත් කොල්ලෙක් එක පැනලා ගිහිල්ලා ජීවිතේ වරද්දගෙන කියලා එහෙමනේ එන්නේ. දැන් මේ පොතේ ඕවා නැහැ. අද කාලේ ඒ වගේ දෙයක් වුණොත් එහෙනම් මිනිස්සු කොහොමද කතා කරන්නේ? ඒ වගේ කතා කරපුවා එදත් ඉන්නේ නැති. ඒවා පොතේ නැහැ. යසයෝකිට ඔහොම වෙච්ච එක අච්චර සැප තිබුණා අර එක එක එක පැනලා ගිහිල්ලා මෙහෙම විඳෙව්වා. ඇයි එහෙම කෙනෙකුට ශ්‍රේෂ්ඨත්වයට යන්න බැරිද? ඇයි වෙසඟනකට ශ්‍රේෂ්ඨත්වයට යන්න බැරිද? ඇයි මංකොල්ලකාරයෙකුට ශ්‍රේෂ්ඨත්වයට යන්න බැරිද? ඇයි මිනිමරුවෙකුට ශ්‍රේෂ්ඨත්වයකට යන්න බැරිද? කොහෙද එහෙම එකක් බෑ කියලා භාගතුන් වහන්සේ කියලා තියෙන්නේ? ඕවා අපි හදාගත්තු ඒවා සදාචාරය කියන එක කරපින්නගෙන අපි හිතනවා මේ උපතින්ම පිරිසිදු චරිත එන්නේ කියලා. නෑ. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලේ වෙසඟනුන් පවා හිටියා පැවිදි වෙලා අරහත් වුණු උත්තමායු බවට පත් වුණු. මිනිමරුව හිටියා පැවිදි වෙලා අරහත් වුණු උත්තමයන් වහන්සේලා බවට පත් වුණු. මංකොල්ලකාරයෝ හොරු හිටියා. රහත් වෙලා උත්මයන් බවට පත් වුණොත්. එතකොට අපි මොකක්ද මේ හිතන් ඉන්නේ? නෑ ඒ වගේ අයට ශ්‍රේෂ්ඨ තැන්වලට යන්න පුළුවන්. සමහර විට අනිත් අයටත් වැඩිය ශ්‍රේෂ්ඨයි. මේ උපතින්ම මේ සුදුහුණු ගාගෙන අපි හොඳයි කියාගෙන සුදු පිරුවට ඇඳගෙන හොඳ සදාචාර සම්පන්න විදිහට රඟපාන අයට වැඩිය ඒ චරිත ශ්‍රේෂ්ඨතම චරිත බවට පත් වෙන දින්ඩකඩ වැඩි. මේ න්‍යාය අපේ මිනිස්සු දන්නේ නැහැ. මේ න්‍යාය දන්නේ නැති නිසා අපේ මිනිස්සු අප්‍රමාණ අකුසල් රැස් කර ගන්නවා. ඇයි අර මූල ධර්ම සහ සම්ප්‍රදාය කියන එක කරපින්නගෙන ඉන්න නිසා. අපි ඇයි කලින් වැරදි කරපු වෙනකොට ආයෙ හැදෙන්න බැරි? මම මේකට කලිනුත් කතාවක් කියලා තියෙනවා. අපේ සතිපාසලට සම්බන්ධ අපේ ශ්‍රේෂ්ඨ භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවා සතිපාසලේ වැඩ කරන. උන්වහන්සේ ගිහි කාලේ බොහොම නරකයි කියලා තමයි මිනිස්සු කියලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේ දවසක් පැවිදි වෙලා මේ ශ්‍රේෂ්ඨ වැඩ ටික කරගෙන යනකොට උන්වහන්සේගේ ගිහි කාලේ දන්න මිනිස්සෙක් ඇවිල්ලා කිව්වලු ඔබ වහන්සේ ගිහි කාලේ හරිම නරක කෙනෙක් නේ. දැන් මේ මිනිස්සයාට හිතා ගන්න බෑ මේ ගිහි කාලේ නරක වැඩ කරපු කෙනෙකුට මෙහෙම ශ්‍රේෂ්ඨ වෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ උන්වහන්සේ කිව්වලු මම නරක නිසා තමයි අද පැවිදි වෙලා ඉන්නේ. ඔයගොල්ලෝ හොඳයි කියලා හිතාගෙන ඉන්න නිසා තමයි තාම ඔතන ඉන්නේ කියලා. ඒක තමයි වෙලා තියෙන්නේ. අපේ මිනිස්සු හිතන් ඉන්නේ මේ අතීතයේ වැරද්දක් වෙලා තිබුණු පළියට මේගොල්ලන්ට හැදෙන්න බෑමයි කියලා. මේ විවේචනාත්මක ඇස තියෙන නිසා තමයි ඔබට බැරි වෙලා තියෙන්නේ හැදෙන්න. ඔබ තාම ඔතන ඉන්නේ නිසායි. ඒ ඒ ඒ මනස තියෙන නිසා. මේක මේකේ ඇත්ත දකින්න බැරි නිසා. මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා තේරුම් ගන්න බැරි නිසා. මනසක් මෙහෙම ට්‍රාන්ස්ෆෝම් කරන්න පුළුවන් කියලා දන්නේ නැති නිසා තමයි ඔබ ඔතන ඉන්නේ. ඒ නිසා මේ ලෝකෙ මොන්නම වැරද්ද කරපු කෙනෙකුට උනත් නැගිටින්න පුළුවන්. අපි අහලා තියෙනවනේ අජාසත් රජතුමා තාත්තා මැරුවා. තාත්තා මැරුවට පස්සේ තමයි එයා ධර්මයේ හොඳම තැනට ආවේ. ඒ කියන්නේ වැරද්දක් වුණාම අර වැරද්දක අකුසලයක පාපයක කෙලෙසයක උපරිම ස්පර්ශ කරපු කෙනෙකුට කොහේදී හරි ක්ලික් වුණොත් මේ මනසක් වැඩ කරන හැටි එයා අනිත් ඔක්කොටම වැඩිය වේගයෙන් ශ්‍රේෂ්ඨත්වයට යනවා. අපි අහලා තියෙනවා අජාසත් රජුරෝ ඉන්නේ අවීචි මහා නරකයේත් නෙමෙයි ඔසුපත් නරකයක. අවීචි මහා නරකයටත් වැඩිය දුක ටිකක් අඩු නරකයක ඉන්නේ තාත්තා මරු ඝාතනේ මේ පංචානන්තරේ කර්මයේ ඒ ආනන්තරේ කර්ම විපාකෙ විදිහට එයා ගිහිල්ලා නැහැ නිර මේ අවීචියටවත්. ඇයි ඒ ඒ වැරද්දෙන් පස්සේ තමයි යාට ක්ලික් උනේ. එතකන් ඒක තේරුනේ නැහැ. ඒ කියන්නේ මේ වැරදි නෑ වගේ රඟපාගෙන ඉන්න වැරදි කරේ නෑ වගේ ඉන්න අයට වැඩිය මේ වැරද්දක් උනාට පස්සේ පාපයක් සිද්ධ වුණාට පස්සේ කෙලෙසයක් අත් දැක්කට පස්සේ අපේ මනස යන්න පුළුවන් උපරිම ශ්‍රේෂ්ඨත්වයට අරන් යන්න පුළුවන් අවශ්‍ය කලමනාටික වුණොත් අවශ්‍ය පාරා වුණොත් ඒක තමයි පටාචාරාදරණින් වහන්සේට උනේ ඒක තමයි කිසා ගෝතමී තෙරණින් වහන්සේට උනේ. ඒක තමයි අම්බපාලි තෙරණින් වහන්සේට උනේ. ඒක තමයි අඟුලිමාල තෙරුන් වහන්සේට උනේ. ඒක තමයි තවත් හොරු එහෙම නම්ගම් නැති නම්ගම් වලින් කියන්න බැරි හොරකමේ ගිය හොරු මේ කුලියට මිනී මරපු අසීමිත පිරිස් පැවිදි වෙලා රහත් වෙලා තියෙනවා. ඇයි වැරද්ද උප්පරිම ස්පර්ශ කරලා ඒ අය ශ්‍රේෂ්ඨත්වයේ උපරිමට යනවා. ඕකම තමයි අපේ භාග්‍යතුන් වහන්සේගේ ජීවිත කතාවත්. අපි හිතන් ඉන්නේ බෝසතාණන් වහන්සේ කෙනෙක් කිව්වහම ලෝකේ තියෙන පිරිසිදුම සුදුම චරිත කියලානේ. ඔව් සුදු පැත්තකුත් තියෙනවා. ඒ වගේම ලෝකේ තියෙන උප්පරිම කළුම චරිතෙත් බෝසතාණන් වහන්සේ තමයි. මේවා සමාජයට ආందోලනාත්මක වෙයි. මොකද සම්ප්‍රදාය බැහැගෙන ඉන්න නිසා. මොකද බුදු වෙන්න යන කෙනෙක් මේ ලෝකේ වැරැද්දක් කියලා තියෙනවා නම් අස්සක් මුල්ලක් නෑර තියෙන හැම වැරැද්දක්ම කරලා තියෙන්න ඕනේ බුදු බුදු වෙන්න යන කෙනෙක්. හැම පාපයක්ම කරලා තියෙනුනේ හැම කෙලෙසියක්ම ස්පර්ශ කරලා තියෙනුනේ. එතකොට තමයි බෝසතාණන් වහන්සේ කෙනෙකුට ਸਰවඥතා ඥානය කියන එක ලබන්න පුළුවන් වෙන්නේ. ඇයි හැම දෙයක්ම ස්පර්ශ කරලා අත්දැකලා අත්විඳලා ආදීනව දැකලා නිස්සරණයට ගිහිලා තියෙනුනේ. එතකොට තමයි දුක දුකට හේතුව මේ කියන චතුරාර්ය සත්‍ය ගැන හරියටම කියන්න පුළුවන් වෙන්නේ එතකොටයි. මේ ලෝකේ ස්පර්ශ ස්පර්ශ නොකරපු දෙයක් පොඩ්ඩක් හරි තියෙනවා නම් එතෙක් ඒ බෝසත් චරිතෙට බුදු වෙන්න බෑ. ඒ නිසා තමයි බුදු වෙන්න යන කෙනෙකුට මෙච්චර දීර්ඝ කාලයක් පාරමී පුරන්න සිද්ධ වෙන්නේ. ලෝකේ තියෙන හැමදේම ස්පර්ශ කරන්න ඕන නිසා. මනසක හට ගන්න පුළුවන් හැම අන්තයක්ම හැම දෙයක්ම බෝසත් කෙනෙක් ස්පර්ශ කරලා තියෙන්න ඕනේ. හොඳ නරක දෙකම. ඉතින් අපි හිතන් ඉන්නේ බෝසත් කෙනෙක් කිව්වාම හොඳ පැත්ත විතරයි කියලා නෑ මේ ලෝකේ කරන්න තියෙන උප්පරිම වැරදි ටික කරපු එකම චරිතය උපසතන් වහන්සේ. අපි කැමතිද මේක දරන්න? අපි කැමතිද මේක බාර ගන්න? අපි කැමතිද මේක පිළිගන්න? අපි කැමති නෑ. හැබැයි අපි යන්නේ බුදු බුදු වෙන්න නොවුනට අපි යන්නේ සාමාන්‍යයෙන් අපේ අරමුණු රහත් වෙන්න. ඉතින් බුදු කෙනෙක් තරමට නොවුනට රහත් වීමට සාපේක්ෂව අපිත් ඒ වැරදි ටික කළා තියෙන්න ඕනේ. අපිත් ඒ දුක් ටික විඳලා තියෙන්න ඕනේ. බුදු වෙන කෙනෙකුට තරම් ඕනේ නමුත් රහත් වීමේ ප්‍රමාණයට සරිලන්න ඊට සාපේක්ෂව සසර ස්පර්ශ කරලා තියෙන්න ඕනේ. ඒක. එතකොට තමයි අපිට තේරෙන්නේ මේ කෙලෙසයක් කියන්නේ මොකද්ද? දුකක් කියන්නේ මොකක්ද? ඒකේ ආදීනව මොකක්ද? නිස්සරණය මොකක්ද කියලා තේරෙන්නේ ඒකයි. එතකොට තමයි. හැබැයි අපි මේ වගේ දුකක් එනකොට අපේ මිනිස්සු කොච්චර සහලවනවද බලන්න මම මේ කතාව කියන්න හිතුවෙම පුදුම විදියට මිනිස්සු දුකට චරුචරු ගාන්නේ. මට අසීමිත ඊමේල් ප්‍රමාණයක් මෙසේජ් ප්‍රමාණයක් එනවා. ඒ වදෙන් බේරෙන්න ඕන හින්දා මේක කියන්නේ. හැම වෙලේම චරුචරු චරුචරු චරුචරු චරුචරු. කොච්චර වීඩියෝස් වල කියලා තියෙනවා මේ දුක අස්සේ තමයි සැඟවෙච්ච නිදානේ තියෙන්නේ. ඔබ දුකක් විඳිනවා නම් යම් තැනක එතන තමයි නිවන තියෙන්නේ. අපි හිතනවා නෑ දුක නැති තැනක නිවන තියෙන්නේ කියලා. ඒ වාක්‍ය ලියලා තමන්ගේ කාමරේ කොහරි බෝඩ් එක ගහගන්න. ඔබ දුකක් විඳිනවා නම් එතනම තමයි නිවීම තියෙන්නේ කියලා. ඒකෙන් පැනලා ගිහිල්ලවත් ඒකට චරුචුරු ගාලවත් අඬලවත් ඒකෙන් නැති කරලවත් නෙමෙයි නිවන තියෙන්නේ. ඒක ASCII එතරම්මයි තියෙන්නේ. ඉතින් මේක මේක කොච්චර කිව්වත් අපි මිනිසුන්ට ඇහෙන්නේ ඉතින් මේ මිනිසුන්ගෙන් එන අසීමිත ඊමේල් සහ පණිවිඩ වලින් මට ඔළුව බේර ගන්න ඕන හින්දා මේ දේශනාව කරන්නේ. කොච්චර කිව්වත් තේරුම් ගන්නෑ. ඇහෙන්නේ. ඇයි ඒ තරමට ප්‍රෝග්‍රෑම් වෙලා අර සම්ප්‍රදායානුකූල ධර්මයට? දුක නැති කරන්න, දුක විනාශ කරන්න, දුක නැති සුරංගනා ජීවිතයක් හම්බෙයි කියලා මිනිස්සු හිතන් ඉනි ධර්මයට ආවහම. එහෙම එකක් හම්බෙන්නේ එහෙම එකක් හම්බෙන්නේ නැහැ. ධර්මයට ආවහම දුක් වැඩි වෙනවා තව ටිකක්. මම ඒ ගැන කලින් දේශනාවල කියලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ දුකක් කියන්නේ චරුචරු ගන්න එකක් නෙමෙයි. දුකක් කියන දුක තමයි වාසනාව ගෙනහැලා දෙන්නේ අපිට. දුක තමයි අපිට නිවීමේ නිධානය අරන් ඇවිල්ලා තියෙන්නේ. ජීවිත අවබෝධය තියෙන්නේ ඒකස්සේ. අපි ඒකට කැමති නැහැ. හැමදාම දුක එපා එපා එපා එපා කියලා දුවන්න හදනවා. ඒකට පිටුපාල දුවන්න හදනවා. ඒක දුවන්න දුවන්න දුක වැඩි. දුවන්න දුවන්න දුක වැඩි. එපා කියන්න කියන දුක වැඩි. ඉතින් දුකෙන් මිරිකිලා තමයි අන්තිමට මැරෙන්නේ. මේ දුකට මූණ දෙන්න පටන් ගත්ත දවසට පිටිපස්ස හරවපු එකෙන් ඉස්සරහා පැත්ත හරවපු දවසට දුකට දුක දිහා බලන්න පුරුදුන දවසට ඒකත් එක ඉන්න පුළුවන් වුණු දවසට ඔබ ඔය විඳින තරම් දුක විඳින්න වෙන්නේත් නැහැ. ඒ දුක ආසේ සැඟවුණු නිදාණය හොයා ගන්නත් පුළුවන් වෙනවා. නිවීම හොයා ගන්න පුළුවන් වෙනවා. සැනසීම හොයා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ මේ ලෝකේ එකම එක සැපයි තියෙන්නේ. එකම එක සැපයි තියෙන්නේ. ඒ තමයි දුක දුකක් විදිහට තේරුම් ගන්න එක. හොඳට මතක තියාගන්න ලියලා තියාගන්න බෝඩ් එකක් ගහලා එකම සැපයි තියෙන්නේ දුක දුකක් විදියට දකින්න එක විතරයි. දුක දුකක් විදියට දකිනවා කියන්නේ දුකට මුහුණ දෙනවා කියන එක. මෙන්න මේ කතාව දුකක් තියනවා කියලා අත් දකින්න එක, දුකක් තියනවා කියලා පිළිගන්න එක. ඒ දුකට මුහුණ දෙන එක, දුකත් එක්ක ඉන්න ඉගෙන ගන්න එක. ඕක තමයි දුකක් තියනවා කියලා පිළිගන්නවා කියන්නේ. දුක දුකක් විදියට දකින දවස් තමයි අපිට හොඳම සැපේ එන්නේ. ඒ නිසා තමයි රහතන් වහන්සේලා මාර්ගඵලලාභීන් බුදුරජාන් වහන්සේලා ඉතර සැපින් ඉන්නේ. දුකක් තියනවා කියලා පිළි අරගෙන ඉන්නවා, බාරගෙන ඉන්නවා. එපා කියන්න. ඒක තමයි හොඳම සැපේ. දුකත් එක්ක ඉන්න පුරුදු වෙනවා. ඒ නිසා ඒක මතක තියාගන්න. මේ ලෝකෙ එක සැපයි තියෙන්නේ දුක දුකක් විදිහට තේරුම් ගන්න එක. ඒකෙන් පලා යන්න දඟලන්න එපා. ඒකට චරුචරු ගන්න එපා ලැජ්ජයි. අපේ ලොකු සාංශය කියනවා ඒකත් අන්තිමට කියන්නම්. මේ ලෝකේ ගෑනුන්ගෙත් ගෑනු වෙලා ඉන්නවන්ට නිවන් දකින්න බෑ කියනවා. සමහර පිරිමිත් ඉන්නවා කියනවා ගෑනු වගේ ඉන්න. ඒගොල්ලන්ට නිවන් දකින්නත් බෑ කියනවා. ගැහැණියක් නිවන් දකින්න යනවා නම් පිරිමියෙක් වෙන්න ඕනි කියනවා. ඒ කියන්නේ මේ පිරිමි ආත්මයක් ලබනවා කියන එක නෙමෙයි. චරුචරු ගන්න ගෑනු ගති නෑ. පිරිමියෙක් විදිහට සාමාන්‍යයෙන් අපි පිරිමියෙක් කියන්නේ පෞරුෂය තියෙන එකක් කියලානේ අපි හිතන් ඉන්නේ. පෞරුෂය තියෙන කෙනෙක්, ධෛර්යය තියෙන කෙනෙක්, චරුචරු ගන්න නැති කෙනෙක් කියලානේ අපි හිතන් ඉන්නේ. ඉතින් ලොකු සාංශය අර සාමාන්‍යයෙන් භාවිතා කරන වචනෙන් කියන්නේ ගෑනු නැකතින් ඉපදිච්ච පිරිමින්ට නිවන් දකින්නත් බෑ. ගෑනු කමේ උපරිමයට ගිය ගෑනුන්ට නිවන් දකින්නත් බෑ කියනවා. ගෑණියෙක් නිවන් දකින්න ඕන නම් පිරිමියෙක් වෙන්න ඕනි. ඒ කියන්නේ තේරෙන භාෂාවෙන් කිව්වොත් පිරිමි නැකතින් ඉපදිච්ච ගැහැණුන්ට නිවන් දකින්න පුළුවන්. පිරිමි නැකතින් ඉපදිච්ච පිරිමින් නිවන් දකින්න පුළුවන්. ඇයි චරුචරු නැහැ? ඒගොල්ලෝ දන්නවා මේ දුකේ තමයි රහස තියෙන්නේ. චරුචරු නැති කෙනෙකුට තමයි නිවනට යන්න පුළුවන්. චරුචරු තියනවානේ, නහයෙන් හඬනවානේ. ඔයාලා හිතන තරම් ලේසියෙන් මේක කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා චරුචරු ගාන්න එපා දුකක් ආවහම ඒකට එළඹ සිහිය පිහිටවන්න. පටාචාරාවට බාගතුන් වහන්සේ දේශනා කරේ ඒක නැගණියනි සිහිය එළව ගන්න. Taman දුකක් විඳින්නේ මේ මොහොතේ Tamanගේ මනසේ තියෙනවා දුකක්. ඒ දුකට අවදි වෙන්න. තේරුම් ගන්න එක පිළිගන්න. ඒ හරහා තමයි ඇගේ නිවන් මඟ වැඩුණේ. අපි එහෙම නෙමෙයිනේ අපි කැමති නැහැ. ඉතින් ඒක තමයි මට අද කියලා දෙන්න ඕනේ. මේ දුක කියන්නේ නහයෙන් අඬන්න ඕනි දෙයක් නෙමෙයි. ඒකේ තමයි අපි හොයන නිවීම, සැනසීම, සතුට මේ හැමදේම තියෙන්නේ. තෙරුවන් සරණයි.